සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සමතිත්ති සංඝනවසේසකං තේලපත් සංයතා පරිහරෙය්‍යේ එවං සචින්ත මනුරක්තේ පත්ථයානු දිසං අගත පුබ්බං ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් හිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධ විස්තරාත්මක දේශනාවක ගාථාවක් වශයෙන් මේ දේශනේ පවත්වලා තියෙනවා. අභාව ප්‍රාප්ත වූ සද්ගුණවත් විශේෂඥ වෛද්‍ය ඇස්නි දසනායක මැතිතුමාණන් සිහිපත් කරමින් කුතනේ දෙත්තේන් පුණ්‍යානුමෝදනා සඳහා පැවැත්වෙන මේ ධර්ම දේශනාවට සමන්තා චක්කවාලේසු යමින් නමින් ආස්වාද ශක්වල දෙවියන්ටත් ආරාධනා කළ අතරේ එම දොස්තර මහත්මයාත් මේ දෙසට මෙත යමා සිත යමා මේ දේශනේ සවන් දෙත්වා මෙයින් ලැබෙන ආනිසංස ධර්මය අනුමෝදන් වෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා මාත්‍රුකා කළ ධර්ම දේශනයේ ජාතික පාළියෙහි ඒකක නිපාතයෙන් දේශනාවක් ගාථාවේ තේරුම සමතිත්තිකං මුවවිතකෙත් පිරී ඇත්තා වූ අනවශේෂකං තේලපත්තං තෙල් පාත්‍රයක් බිඳක්වත් පිහිරෙන්නේ නැතුව යථා පරිහරයේ යම්සේ ගෙනියන්නේද ඒවන් සචිත්ත මනුරක්ෂේ එසේ තමාගේ සිත ආරක්ෂා කටයුතුයි පත්තයානෝ දිසං අගත කුම්බං සිහිනකින්වත් නොගිය විරු නිවන් දෙසට යනු කැමැත්තා විසින් සිත ආරක්ෂා කටයුතු විසින් එකයි ගාථාවේ කෙටි තේරුම. මුවවිතෙක් ඉරේ තියෙන මේ තෙල් පාත්‍රයක් විලක්වත් ඉහිරවන්නේ නැතුව ගෙනියන්න සමත් වෙනවා නම් ඒ වාගේ නොගිය යුතු නිවන් දෙසට යනු පිණිස සමාගයේ සිත ආරක්ෂා කටයුතු විසින් උපදේශයන් මේ සඳහන් වන්නේ. මේ දේශනයේ පැවැත්වීමට හේතුව මේකයි. සුභාග කියන නගරයක ශේතක කියන ජනපදයේදී ජනපද කල්යාණී සූත්‍රය නමින් විශේෂ සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. මේ ජනපද කල්යාණී සූත්‍ර දේශනාවේ අදහස මේකයි. බුදුරජාන් වහන්සේ සංඝ පිරිසමතා දේශනා කරනවා මානෙනි පංච කල්යාණී සමන්විත ජනපද කල්යාණී කියන රූප ස්වභාවයෙන් සමන්විත කාන්තාවක් ගැන මිනිසයන් අහන්න ලැබෙනකොට එයත් බොහෝ සෙයින් උනන්දු වෙනවා දකින්න යන්න. රූප රාජිනියක් වලින් දකින්න යන්න කැමති වෙනවා. ඒ අතරේ එතුමේ වඩා නැතිීමේ ගැයීමේ දක්ෂතාවයෙන් යුක්තයි කියලා ආරංචිනොත් තවත් උනන්දු වෙනවා. විශාල ජන සම්නිපාතයක් ඇති වෙන එතෙන්ද එසේ නමුත් මහණෙනි යම් කිසි කුජලයකට සාද අපරාධකාරී කියලා හිතමු ඒ කුජලයාට දෙනවා මුවමිටතෙක් පිරුණා වූ තෙල් පාත්‍රයක් එසේ තියාගෙන මේ ජන සම්බාධ නැද්දෙන් බිඳක්වත් ඉහිරවන්නේ නැතුව ගමන් කරන්න කියලා විධාන කරනවා. ඒ පක්ෂයෙන් යනවා කඩුවක් අමෝරාගත් වදකේ. බිලක් හරි බිලක් හරි මේ තෙල් හිරුවොත් එතනම ගෙල ගසා දාන්නයි ඔහු ක්‍රමයම. මානිනි මේ කරන්න පුළුවන්ද බැරිද? කරන්න පුළුවන් නම් ඒ තැනැත්තා ජයග්‍රහණය ලබන ජීවිත ආරක්ෂා වේදවා. බිලක්වත් ඔහුගෙන් තෙල් බිලක් ඉහිරුණොත් එහෙම එතනම ගෙල ගසා දමනු ලැබෙනවා. මානෙමි ඒ විදිහේ විශාල ජනසන්නිපාතයක් නැතුම් ජයුම් කෙලිසෙල්ලම් මැද්දේ තෙල් පාත්‍රයක් විශේ තියාගෙන බිලක්වත් හැලෙන්නේ නැතුව ගෙනියන්න තරම් සතිමන්ත වෙනවා නම් ඒ වගේ නොගේ නිරෝ නිවන් ගමනට යාම සඳහා තමන් විශ්ිත ආරක්ෂා කටයුතු කියන නිදර්ශනය දක්වන්නේ මේ ගාථාව දේශනා කෙළේ. ඒකට සරුවක්යන් වහන්සේ නිදසුනක් ඉදිරිපත් කළ තථාගතයන් වහන්සේද පූර්ව ජාතියක මේ වාගේ හාස්කමක් සිදු කළා කියලා. වික්ෂ සංඝයා වහන්සේගේ ආරාධනෙන් එම තේලපත් ජාතක දේශනාවේද පහදා දුන්නා. ඒක දිග දේශනාවක් කෙටියෙන් නිමයි. බෝසතාණන් වහන්සේ බරණැස් නුවර රජ පවුලේ රාජ කුමාරවරු 100ක් ඉන්න පවුලේ අන්තිමයා වෙලා උපන්නා. එකම රජතුමාගේ දරුවෝ 100යි. කොහොම තේජවන්ත ඥානවන්ත පුත්‍රයෝ. එන් බාලම මේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ. ඒ කාලේ විසපතනාරාම නිගදායෙහි සිය ගණන් පසේ බුදුවරයන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ රජතුමා ඒ පසේ බුදුවරයන් වහන්සේලාට පදමඳුරට නිතර නිතර ආරාධනා කරනවා දානය සඳහා. බෝධිසත්ව කුමාරයන් වහන්සේ වඩාත්ම සමීපචාරීව සීල වතාවක් සිද්ධ කරනවා. දෙපා දෙවීම, පෙන්තිලි ගැන්වීම, දන් බෙදීම, දාන වන්දන අවසානයේදී ආතර දෝණය කර දීම ආදී සීල වතාවක් කරන මේ රාජකුමාරයා. අනිත් කුමාරවරුන්ද වඩා සමීපචාරීව පසේ බුදුරයන් වහන්සේ ඇසුරු කරනවා. එක් දාසක් මේ රාජකුමාරයා ස්වාමීනි මට සාධ්‍ය ලැබෙයිද යම් විදියකින් කියලා පසේ බුදුවරයන් වහන්සේලා පිළිතුරු දුන්නා දරුව ඔබට මේ රටේ රාජ්‍ය ලැබෙන්නේ නමුත් ඔබ අර ඉෂේ තියාගත්ත තෙල් පාත්‍රයකින් බිලක්වත් හැලෙන්නේ නැතුව ගෙන යන්න පුළුවන් වගේ මනා සිහියෙන් මනා නුවණින් ගන්ධාර රටට යන්න සමත් වෙද්දී ඔබට ගන්ධාර රටේ දවස් 7කින් රාජ්‍ය ලැබෙනවා. හැබැයි එන ගමන ගමන බොහෝම දුෂ්කර ගමනක්. මනුෂ්‍ය වාසයක් නැති ප්‍රදේශවල අමනුෂ්‍යයෝ ගාන්ධාරෝ නගර කියලා මවා ගන්නවා සල්පි. අස පින්නවන කන පින්නවන නහය දිව කය පින්නවන নানা ආකාර විදිහේ සල්පිල් මවා ගන්නවා. ඒ අත්ව දිව්‍යාංගනාවන් වාගේ සරසින ඒ යන්නේ නැත්තම් පොළඹවා ගන්නවා ඒගොල්ලෝ ගොදුරු කර ගන්නවා. ඒ වාට ඇහ ගන්න නැතුව තමන් මනස සිහියෙන් මනා අවදියෙන් ඒ කාන්තාර මාර්ගවලින් ගමන් කරන්න සමත් වෙතොත් ඔබට පුළුවන් රාජ්‍ය ලබන්න ගංගා රටේ. ඉතින් මේ විස්තර යාලා මේ රාජකුමාරයා තේරුම් ගත්ත යන හැටි. මසේ බුදුවරයන් වහන්සේලා මේ රාජකුමාරයාට පිරිත් කියලා පිරිත් නූල් පන්දුවකුත් අතර දුන්නා. අපේ පිරිත් නූලකුත් දැවසුවා. උපදෙස් දුන්නා යන යනතන නවතින කොට පිරිත් නූල් වටේ ඇදගෙන වාඩි වෙන්නේ. අවදීන් සිටින්නේ මේ විදිහට මේ බෝධිසත්ව රාජකුමාරයන් වහන්සේ වශයෙන් බුදුවරයන් වහන්සේගේ උපදේශ ලබාගෙන මව්පියන් වැඳලා යන්න පිසක් වුණා. ඒ අතර තව රාජකුමාරවරු ප්‍රශ්නෙකදී සූදානම් වුණා ඒකලට එකතු වෙන්න. මෙතුමා කියා හිටියා ඔය කිසිවෙක් එන්න එපා ඔය අත්ව අනුතරේ වැටෙන්න පුළුවන් මේ වාගේ අතරමඟ විපත්තියක් තියෙනවා මම යන්නේ සූදානම් වෙලා පංචාය දසන්නත් වෙලා මඟට අවශ්‍ය ආහාර පානත් ඔක්කොම ලෑස්ති කරගෙන මේ යන්නේ. දවස් 6ක්ම අතරමඟ නවතින්නලා සිදු වෙනවා. හත්වෙනි දවස තමයි ගන්ධාර රට යන්න ලැබෙන්නේ. ඉතින් ඒ අතර මේ කුමාරුණු කිව්වා අපි යන්නේ සමුන්වහන්සේගේ සාධ්‍ය කාලයට සහයෝගය දෙන්නයි. සමුන්වහන්සේ වගේ අපි ප්‍රවේශමෙන් එන්නම් කියලා පිටත් වුණා. නමුත් ඔය පස් දෙනාම අතරමඟදී එක එක්කෙනා එක එක්කෙනා අමනුෂ්‍යයන් ගොදුරු වුණා. මේ රාජකුමාරයා තනි වුණා. යන යන තැන පිළිත් නූල් අදගෙන වාඩි වෙලා Taman සතියෙන් ඉන්නවා. හිතාගන්නේ නැහැ. ඔය අතරේ ඔය අමනුෂ්‍යයන් අතර බොහෝම දක්ෂ බොහෝම දක්ෂ යක්ෂණියක් දිව්‍යාංගනාවක් වගේ බොහෝම රූපලාවන්‍යයෙන් යුතුව මවාගෙන පස්සෙන් එනවා. මෙතුමාට නොඑක ආරාධනා කරනවා. කෑම කන්න, වතුර බොන්න, විවේක ගන්න මේක දෙයට ආරාධනා කරනවා. උනාසේ දන්නවා මේ යක්ෂණියක් බව. හැරෙන්නේ බලන්නේ නැතුව ආයුධ සන්නද්ධව තුමා ප්‍රවේශමෙන් ගිහිල්ලා ගංගා රටේ නගරයට පිවිසෙන්නේ ඉස්සර තියෙනවා අම්බලමක් මේකට ඇතුල් වුණා. කෙරෙක් නෝල රාවමට ඇදගෙනම ඇතුල් වුණා. යක්ෂණයට ඇතුළට යන්න බැරුව පදිතනේ වාඩි වුණා. එදාම අවස්වරුවේ දාසපුරාම උයනේ සැරිසරු රජතුමා සතුරු වෙරෙන් ඇසා පිටින් නගරයට එනකොට මේක දැක්කා. බොහොම ලස්සන බොහොම ලස්සන රාජකුමාරිකාවක් වාගේ මේ කාන්තාව පෙනුනේ. රජතුමා එමෙසේ කොට ගිහින් කිව්වා අර බලන්න කවුද? මොකද මේ තනියෙන් ඉන්නේ ඇඳිරයට ඉගෙනන වෙලාවේ. එමෙතියා ගිහින් කිව්වා මොකද මේ තනියෙන් ඉන්නේ කියලා. කිව්වා මගේ ස්වාමියා ඇතුලේ ඉන්නවා මට එන්න දෙන්න මං එක තරහ වෙලා. පස්සේ ඇමතියා ඒ ඇතුලට ගිහිල්ලා සාදි කුමාරයෙන් එහා මොකද මේ තමන්ගේ බිරිඳ මෙච්චර සුකුමාල බිරිඳ පිට කියලා ඉන්නේ ආරක්ෂාව නැහෙනේ. නෑ මගේ බිරිඳක් නෙමෙයි යක්ෂණියක්. මා එසේ පැමිණි ප්‍රශ්නනාම කෑවේ ඔය යක්ෂ තමයි. මාත් අල්ලගන්න එන්නේ මල් ළඟට එන්න පුළුවන් කමක් නැහැ කිව්වා. පස්සේ ඇවිල්ලා ආයෙමත් ඒ කාන්තාවට කිව්වා ඔබ යක්ෂණියක් කියන්නේ. ඔව් ස්වාමිවරුම තමා තරහ වුණාම යක්ෂණී කියනවා පෙරේති කියනවා මගේ ස්වාමියා තමයි කිව්වේ. පස්සේ ඉතින් රජුරවන්න ගිහින් කිව්වා මෙන්න මෙහෙමයි දෙන්නගේ කතාව. පස්සේ රජුර හොඳට උමලා වෙලා දැන් ස්වාමියා අතාරියා නම් රාජසන්තකා එන්න කියන්නේ කියලා අතාවකට ගෙන්න ගත්තා. ඉතින් මේ යක්ෂණයා බව දන්නේ නැහැ. මාලිගාට ඇතුල් වෙලා රාත්‍රී භෝජනින් පසුව මෙතුමිය කිව්වා අනේ ස්වාමීනි මං ආගන්තුක කාන්තාවක්නේ. දෙවියන් වහන්සේ මට මේ රටේ බලතල දෙන්නේ නැත්නම් මං අසරණ වෙනවා. ඒවා බලතල දෙන්න පුළුවන් කමක් නෑ රටේ. එන්නම් මට මාලිගාවේවත් ස්වාධීන බව දෙන්න. ඒක පුළුවන්. අන්තිමේදී මේ රාජ්‍යරෝ කොච්චර මුලා වුණාද කියනවා නම් රාජේ මහේශිකාවක් හැටියට අභිෂේක කරගත්තා. ඉතින් මෙතුමියගේ උපායශීලීත්වයෙන් රජතුමා දැඩිශයෙන් නින්දට වැටුණා. අන්තිමේදී අහසින් ගිහිල්ලා තමන්ගේ යක්ෂ පුරයන් ඔක්කොම එක්කස්ව නැරිලා රජතුමා ඇතුළු විෂෝවරු සේවක සේවික ඔක්කොම කාලා විනාශ කළා. පසුදා උදෑසන රාජසේවයේ තෙන්නේ නැති මිතුරුන්ද දොර ආරින් නැති නිසා වඩුමහා අසුරේ එකතු වෙලා දොරවල් කැඩුවා. ගැලුවම ඔක්කොම ඇති සැකෙලි. පස්සේ හැමෝම විස්මයට පත් වෙලා ඉන්න අතර අර කතාව ගනුදෙනු කළ ඇමතියා කිව්ව මෙන්න මේ ප්‍රවෘත්තියක් ඊයේ හන්දෑවේ අපට සම්මුඛ වුණා නේද අපි යම් බලන්න අර අම්බලමේ හිටියේ පුජ්‍යලයා සම්මුඛ වෙන්න කියලා. ඉතින් ඇවිල්ලා සාකච්ඡා කරනකොට සැබෑම රාජපුත්‍රයෙක්. ඉතින් මේ සියල්ල විසඳාගෙන රාජකුමාරයා රාජ්‍ය දුන්නා. මේ ප්‍රවෘත්තියේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දේශනා කරනවා ඒ කාලයේ සමන්විතයේ පිරිවර මේ බුදු පිරිසයි එදා ඒ කාලයේ මේ විදිහට ආරක්ෂා සහිතව සම්පජානකාරීව ගමන ගිහිලා රාජ්‍යයට පත්ුනේ සමන් වහන්සේ කෙනෙකු පහදා දුන්නා. මෙතෙන්දී පැහැදිලි කරන්නේ සිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධ උපදේශ පන්තියක්. ඒ කියන්නේ දුර්ග මාර්ගයේ කමනුෂ්‍යයන්ගේ මාර්ගයක දෙවියන් වහන්සේ වෙලා රවටන වෙලාවේ දේවා හැමතෙන්නේ නැතුව මනා සිහියෙන් මනා නුවණින් මනා අවදියෙන් යුතුව අද්දාසක් තිස්සේ දුර්ග මාර්ග ගමන් කළ රාජ්‍යයටපත් උනේ සිත ආරක්ෂා කරගත්ත නිසායි. ඒක මාතෘකා කරගෙනයි සරුවක්යන් වහන්සේ මේ ජනපද කල්යාණේ සූත්‍රය විවරණේ දෙලෙයි. ඒ දේශනාව තුළින් බොහෝ දෙනෙක් මඟ ප්‍රණිවන් සුව අවබෝධ කළා. දැන් අපි සලකා බලමු ගාථාවේ අභ්‍යන්තරයේ මේ ගාථාවේ සඳහන් කළ මුලතම නිදසුනක්. ඒ කියන්නේ මෝවිතෙක් පිරුණා වූ තෙල් පාත්‍රයක් වෙනවා. මේ තෙල් පාත්‍රය දෙනවා යම් කිසි වරදක් කළ පුද්ගලයෙකුට ඒකේ තියාගෙන යන්නර ජනපද කල්යාණයේ නැතුම් ගැවුම් දක්වන කෙවර මැද්දෙන් යන්න. ඒක බිලක් හරි හැරුණා නම් එතනම ඝාතනය කරන්නයි මේ මෙතු ඇති වෙන්නේ. මේක නිදසුන් කෙරේ චිත්ත දමනයේ සඳහා ගන්න පිළිවෙත් මගටයි. ඉසේ තියෙන තෙල් පාත්‍රය වගේ තමයි කායගත සතිය. ප්‍රතිපත්තාන භාවනාව කායගත සතිය. බිලක්වත් හැලෙනවා නම් ඒ තමයි කාගත සතියෙන් ලෙන් වෙන වෙලාව. එයින් හිත විසිරෙන වෙලාව. ඝාතනය කරන්න කඩු අමෝරාගෙන එන වදකයා වගේ තමයි ක්ලේශ ධර්ම. ඒතකොට මේ කියන්නේ ද්වේෂ ධර්මයන්ට යට නොවන හැටියට දිලක්වා පිළිරෙන්නේ නැතුව සතෝ සම්ප්‍රජානකාරීව කායගත සතිය වඩනවා නම් නොගේරු නිවන් දෙකට යාගත හැකි වෙනවා කියන එකයි බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ. දැන් අපි සලකා බලමු මොකද්ද මේ චිත්තේ චිත්තේ කියන්නේ කියලා. ධාතු කවුරුත් දන්නවා විශේෂයෙන් අභිධර්මයේ ගැන උගත්තා හොඳට දන්නවා චිත්තේ කියන්නේ මොකක්ද කියලා. ඒක රැකගන්නේ කොහොමද කියන එකත් අපි දැක ගන්නට ඕනේ දැනගන්නට ඕනේ. සිත්ය කියන්නේ පුදුමාකාර ඇහැට පේන්නේ නැති අරූපී ධර්මයක්. පරම ධර්ම හතරක් තියෙනවා බුදු දේශනාවේ චිත්ත පරමාර්ථය, සාධිකත පරමාර්ථය, රූප පරමාර්ථය සහ නිර්වාණ පරමාර්ථය කියලා. ඒ නිර්වාණ පරමාර්ථය කියලීම ලෝකෝත්තරයි. චිත්ත පරමාර්ථයේ කොටසක් ලෞකිකයි කොටසක් ලෝකෝත්තරයි. ඡායික පරමාර්ථයේ එහෙමයි රූප පරමාර්ථයේ කෙලෙම ලෞකිකයි. ලෝකයට අයිති. මේ චිත්ත පරමාර්ථය ඒකට චිත්තය කියන්නේ මක් නිසාද? චිත්තය කියන්නේ යම් කිසි අර්ථයක් නිමිති කරගෙනයි. චින්තේ තේටි චිත්තං ආනම්මනං විජානාතේති අත්ථෝ අරමුණු දැනගන්නේ අරමුණු සිතන්නේ යමක්ද ඒක තමයි චිත්තය කියන්නේ. සං චින්තන ලක්ෂණං එය අරමුණු දැනගන්නා ආකාර ලක්ෂණයයි කියන්නේ. සුබ්බංගම රසං සායසික ධර්මයන්ගේ පෙරමුණු වීම තමයි ඒ ක්‍රියාකාරීත්වය. සායසික ධර්මයන්ගේ පළෙන් පෙරමුණු වීම තමයි ක්‍රියාකාරීත්වය. ඒ වගේම අනුපච්ඡේද පච්චුපට්ඨාන පරම්පරාව නොසිඳී යාම තමයි වැටෙන ආකාරය නාම රූප පදත්තානම් නාම රූප දෙක තමයි සිතට ආසන්නම හේතුව සුදු සිතේ ලක්ෂණය චින්තනයයි සිතේ ක්‍රියාකාරීත්වය සාධිත යන්නේ පෙරමුණේ පවස්නා බවයි නායකත්වයෙන් පවස්නා බවයි සිත වැටෙන ආකාරය අතරක් නැහැට පවතින බවයි එකින් එකට ධම්වැල් පුරුත් වෙලවාගේ සිතින් සිතට ගැළපෙනවා. ඒක චිත්ත නියාමයයි. සිතට ආසන්නම හේතුව තමයි නාමයේ රූපය. නාමයයි රූපය දෙක පිහිට කරගෙන තමයි සිත පවතින්නේ. මේ සිතේ තියෙනවා ලක්ෂණ හයක්. විචිත්ත කරණා චිත්තං අත්තනෝ චිත්තකායවා චිත්තං කම්ම කිලේශේහි ඉතං සායති වා තථා කිනෝති අත්ථ සම්තානං විචිත්තාරම්මනං පිටාති මේ ටීකාගත ගාථාවක් සිත ඇඳීම සඳහා අධ්‍යක් වූ අර්ථ හයක් මෙතන තියෙනවා විචිත්ත කරණා සිත්තං සිත කියන දේ විසිතුරු දේවල් සිද්ධ කරනවා මේ ලෝකියම්සාක් නිර්මාණ කියනවා නම් ඒ නිර්මාණයේ කර්තෘතුමා තමයි සිත. ගෙවල් හදන්නේ සිත. යාන වාහන හදන්නේ සිත. අවියවද හදන්නේ සිත. චිත්‍ර කර්ම හදන්නේ සිත. චෛත්‍යයක් හදන්නේ සිත. යානයක් ගොඩනැගිල්ලක් ඉදි කරන්නේ සිත. පාරවල් හදන්නේ සිත. එවාගෙම දරුවන් හදන්නේ සිත. ශිෂ්‍යයන් හදන්නේ සිත. රටක් හදන්නේ සිත. ලෝකය හදන්නේ සිත. මහා පොළොවේ හැදෙන්නේ හිත නිසා. හිතන්න පුළුවන් මේ මහා පොළොවේ නම් නැව්වද කියලා නෑ. නැව්වා නෙමෙයි හිත ප්‍රත්‍ය කරගෙන මේ මහා පොළොව පවා හැදිලා තියෙන්නේ. ඒක දිග කතාවක්. ඒකා ලෝකේ යම් තාක් විසිතුරු දේවල් නිර්මාණය කරනවා නම් දැන් ඈත කාලයට වඩා මෑත කාලයේ පුදුම දේවල් හිතෙන් නිර්මාණය කළා කියලා. යම් කිසි නිෂ්පාදනයක් කරන්නේ හිතනේ පළමුවෙන් නිෂ්පාදනය කෙරෙන්නේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න නම් හිතෙන් හිතලා තමයි ඒක නිෂ්පාදනය කරන්නේ. ඒක නිසා විචිත්‍ර දේවල් නිෂ්පාදනය කිරීම අර්ථයෙන් සිත විචිත්‍ර කරන අර්ථයෙන් චින්තේ චිත්තේ කියලා කියනවා. අත්තනෝ චිත්තතාවේවා මේ සිත ස්වභාවයෙන්ම විචිතුරුයි. තමාම විචිතුරුයි. වෙලාකට සන්තෝෂ සිතක්. වෙලාකට අඬන සිතක්. වෙලාකට ශෝකාන්විත හිතක්. වෙලාකට ඇලෙන හිතක්. වෙලාවකට තරහ හිතක්. වෙලාවකට ඉහිමිච්ච හිතක්. වෙලාවකට බයජනක හිතක්. ඔය වාගේ එක එක ආකාරයෙන් වෙස් වලා ගන්න. එක එක ආකාරයෙන් හිත වෙස් වලා ගන්නවා. ඒ ඒ ක්‍රියාකාරීත්වයයි මේ විශේෂ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අන්න ඒක නිසා තමාම තමා විසිතුරුයි. වෙලාවට ධානලාභී හිතක්. වෙලාවට අභිඥාලාභී හිතක්. වෙලාවට මාර්ගඵලලාභී හිතක්. වෙලාවට ධ්‍යානලාභී ධ්‍යාන සමාපත්තිලාභී හිතක් ඔක්කොම සිතේ ස්වභාවය විසිතුරුයි ඒක නිසා විසිතුරු අර්ථයෙන් සිත චිත්තේ කියලා කියනවා අත්තනව චිත්තතායවා හිතං කම්මතිලේසේහි අනික මේ සිත ගොඩ නැගිලා තියෙන කර්මක්‍රියා කියන නිසායි ඔය චිතේ චිතේ කියන්නේ දැන් අපි ප්‍රේතිය කියලා කියන්නේ ගොඩ නැගූ අර්ථයෙන් චෛත්‍ය කියලා ඒ වගේ මේ චිත්ත සංකානේ ගොඩ නැගුණේ කවුරු නිසාද? කම්මපිලේශේහි. කර්මයයි ක්ලේශයයි දෙක නිසා මේක ගොඩ නැගිලා තියෙනවා. ඒ කොහොමද සිද්ධ වෙන්නේ? නිදසුනක් වශයෙන් කියනවා නම් දැන් අපි මනුෂ්‍ය ලෝකෙ උපන්නා. මේ මනුෂ්‍ය ලෝකේ ප්‍රතිසන්දිගන් ප්‍රතිසන්දිගන්නාලද සිට කර්මයයි ක්ලේශයයි නිසා උපන්නේ. ඒ කොහොමද? පූර්ව ජාතිය අපි යම් තැනක ජීවත්ව සිටියා. හෝර જાතියා හේතුවා මනුෂ්‍ය ලෝක උපදින්න ඕනේ කියලා. අද ඒවා මතක නැහැ. එදා හිතුවා. ඒක තේරුම් ගන්න පුළුවන් අද මනුෂ්‍යයන්ගේ සිතිවිලි අරුව. දැන් අද මනුෂ්‍යෝ හිතනවානේ අනේ මේ මනුෂ්‍ය ලෝක නම් දුකයි දෙව්ලෝකයට යන්න නැත්නම් හොඳයි කියලා හිතනවානේ. ඒ වාගේ එදා අපි හිතලා තියෙනවා මනුෂ්‍ය ලෝකයට නම් හොඳයි. මොකද පින් දහම් කරගන්නේ. මිනිස්යෝ වශයෙන් උපන්නොත් දන් දෙන්න, සීල රැකෙන්න, භාවනා කරන්න, බණ අහන්න, ආගමික වැඩ කරන්න පුළුවන් කියලා එදා අපි අහලා තිබුණා. එතකොට අපි එදා මිනිස් ලෝකය යන හිතනකොට මේ මිනිස් ආත්මයේ කියන එක නාම රූප දෙකක් බව හිතුවේ නැහැ. ස්කන්ධ පහක් ආතන 12 ධාතු 18ක් කියන හිතුවේ නැහැ. එවාගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුක්ත නාම රූප පරම්පරාවක් නිවිතියෙත් නැහැ. ජාත ජරා ව්‍යාධි මරණයන් දෙපැත්තේ ආත්මයක් කියලා හිතුවෙත් නැහැ. අන්න හිතුවේ නැති එකට කියනවා අවිද්‍යාව කියලා. අන්න ක්ලේශයක් පහළ වුණානේ. ඊළඟට අපි එදා හිතුවා මනුෂ්‍ය ලෝකේ තමයි හොඳම තැන කියලා. අන්න ඒකට ඇලුම් කරන්නේ අන්න තෘෂ්ණාව. අන්න උපක්ලේශය. ඊළඟට මට මනුෂ්‍ය ලෝකේම ඕනේ. මනුෂ්‍යාත්මාත්මික භාවයක්ම ඕනේ. අන්න උපාදානී කරන්නේ දැන් අවිද්‍යාවයි සංනාවයි උපාදානය ඇතුණු අකුසල් සිත ගේදා පහළ වුණා. ඒක මේ අපාගාමී අකුසලයක් එහෙම නෙමෙයි. කුසල කර්මයක් කරන්නේ උපනිෂ්ණේ වෙච්ච අකුසල සිතක්. එතකොට අවිද්‍යාවයි සංනාවයි උපාදානයයි කියන ක්ලේශ ධර්මයන් එතන පහළ වෙනකොට චේතනාවක් පහළ වුණා ඊට සුදුසු පින්කමක් කරන්නේ කුදානයක් දෙන්න, සීලයක් රකින්න, භාවනාවක් කරන්න, කවර හෝ පින්කමක් කරන්න එදා හිතේ චේතනාවක් පහළ වුණා. අන්න කර්මය. ඒකට කියන සංකාර කියලා. ඒ චේතනාව අනුව ඊට සුදුසු කර්මයක් රැස් කළා. ඒ කර්මයේ රැස් කරනකොට අන්න ඒකට කියන කර්ම භවය කියලා. ඒතර සංස්කාරයේ මුලින් ඇති වුණා ඊළඟ කර්ම භවය සිද්ධ වුණා. අන්න කර්ම ක්ලේශයන් එකතු වෙලා කුසල කර්මයක් සිද්ධ වුණා. ඒ අකුසල චේතනාවල් කුසල සිතේ පහළ වුණා නෙමෙයි ඒ පුරෝගාමී වශයෙන් පහළ වෙලා උපනිශ්‍රේ වුණා. උපනිශ්‍රේ වීමෙන් තමයි කුසලේ පහළ වුනේ. ඒතකොට කර්ම කියන චේතනාවයි චේතනා සම්ප්‍රයුක්ත චිත්තචෛතසික ධර්මයි කියන කර්ම භාවයයි ඊළඟට අවිද්‍යා සංනා උපාදාන කියන මේ ප්‍රධාන හේතු තුනකුත් උකට ප්‍රත්‍ය වුණා. ඒ හේතු තුන පමණක් නෙමෙයි ඔය හේතු තුනෙන් පහළ වෙන සිටේ තියෙනවා චිත්තචෛතසික ධර්ම 20ක්. ඒ ඔක්කොම මේ പ്രേත ධර්මයන්ද පක්ෂපාත උඩා. ඒ මොනවද? පළවෙනි ලෝභ මූල අකුසල හිතේ කියලා හිතමු. පළවෙනි ලෝභ මූල අකුසල හිතේ තියෙනවා ධර්මතා 20ක්. සාරෝචිත සාදාන හතක් තියෙනවානේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසකාරය කියලා හතක් තියෙනවානේ ඒ හතයි ප්‍රකේල විතර හයක් තියෙනවානේ විචාරක විචාර අභිමෝක්ඛ විරිය ප්‍රීති ඡන්ද කියලා 13යි. ඕවාකින් කුසල් පැත්තට සාධාරණ වෙනවා නමුත් මෙතන අකුසල් සිතේ එකතු වෙනවා. ඊළඟට අකුසල් ඡායසික වශයෙන් මෝහ අහිරික අනුත්සප්ප උද්දච්ච කියලා මෝහ චතුස්කේ පහළ වෙනවා. දැන් ඒතකොට 17යි. ඊළඟට ලෝභ දිට්ඨි කියන අකුසල දෙකක් පහළ වෙනවා. 19යි. සිතත් එක්ක 20යි. දැන් එතකොට එතන මෝහ කියේ නෙන්න අවිද්‍යාව. ලෝභ කියේ නෙන්න තණ්හාව. ditthi කියේ නෙන්න උපාදානය. ඒ ප්‍රධාන තුන එකතු වෙලා චිත්තචා ධර්ම 20ක් එක සිතේ පහළ වුණා. ඒ පහළ වූ ධර්ම තමයි ප්‍රේත ධර්ම හැටියට හැඳුන්වන්නේ. අර ਸਰවචිත්ත සාධාන ප්‍රකේණක චෛතසික 13ක් මේ ක්ලේශයන් එකතු වුණා. පක්ෂපාත වුණා සහයෝගී වුණා ඉතින් ඒ ධර්මතා සියල්ල ප්‍රත්‍ය වුණා කුසලයක් කරන්න උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් තමයි ඒ කුසලයේ සිද්ධ වුනේ ඒත් ඒ කර්මය නිසා මරණාසන්න මොහොතේදී ඔය මරණාසන්න ජවම් වේතේට කුසල කර්මයේ සිහි වුණා අන්න සිහිනීම නිසා ඒ භවයේ චුතේ තනතුරුව ඒ කුසල කර්මයේ සංරූපව මෙලව අපි ප්‍රතිසන්දි විඥානයේ පහළ වුණා පටිසන්ධි විඥානයේ තනිකර පහළ වුණා නෙවෙයි. පටිසන්ධි විඥානයත් එක්ක ඡායසික ධර්මයි කර්මජ රූපයි මේ දෙගොල්ලම පහළ වුණා. එතකොට ඒ ඡායසික ධර්මයට කියන්නේ නාම විලාට රූපයට රූප කියනවා. නාම රූප දෙක පිහිට කරගෙන පටිසන්ධි විඥානය පහළ වුණා. ඒ පටිසන්ධි විඥානයේ අපි හිතමු සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්තේ අසංකාරී කියන්නේ මහා කුසලයක විපාකයක් කියලා. එහෙනම් මේ සිතේ තියෙන චිත්තචෛත්‍ය ධර්ම 34ක්. 34ක් තියෙන මොනවද? අර මුලින් කියපු සාරෝචිත සාදාන 7යි ප්‍රසේන්න 6යි 13යි ශෝබන සාදාන 19ක් තියෙනවා. සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝසේ තතර මධ්‍යසතා 7යි කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කාය ලෞතා චිත්ත ලෞතා කාය මුදුතා චිත්ත මුදුතා කාය සම්මඤ්ඤතා චිත්ත සම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජුකතා චිත්ත උජ්ජුකතා කියලා අකන 12 19යි. ඒ 19 අතන 13යි 32යි. ප්‍රඥා ඉන්ද්‍රියවත් අමෝහ චෛතසිකය 33යි. සිතත් එක 34යි. දැන් මෙන්න මේ ධර්මතා සියල්ල අද ප්‍රතිසන්දි විපාක සිතේ පහළ වුණා. එතකොට මේ චෛතසික දානම 33 නාමයයි ඒ චෛතසික දානමත් චිත්ත චෛතසික දානමත් එක පටිසන්ධි රූප කලාප තුනක් පහළ වුණා. කාය දශක, භාව දශක, වාක්‍ය දශක කියලා. රූප මිති තුනක් පහළ වුණා මිති තුනක්. එයින් කාය දශක තීවේ පතනී ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රේ කාය ප්‍රසාදී. ඔය 10යි. බාදසිතේ අර වගේ පඨවියා කෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රියේ භාව රූපයයි 10යි වස්තුගත ජීවේ පඨවියා කෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය හදේ වස්තු ඔය කියන රූප 10යි මේක තමයි එතන පහළ වෙච්ච කර්මජ රූප නිති තුන. එතකොට මෙන්න මේ පටිසන්ධි විඥාණය කවුරු විසින්ද ගොඩනැගුවේ උපදෙවියේ අර මුලින් සඳහන් කළ පූර්ව භවයේ කර්මයයි ක්ලේශයයි නිසානේ අන්න ඒකයි චිතං කම්ම කිලේශේහි කියලා වදාළේ. දෝර කර්ම ක්ලේශයන් විසින් මේ ප්‍රතිසන්දි විඥානේ ගොඩ නැගුවේ. ප්‍රතිසන්දි විඥානේ ගොඩ නැගුවාට පස්සේ මොකද වෙන්නේ? භවාංග චිත්තේ ලියනවා. ඊළාට මනෝද්වාරික වශයෙන් භවනිකාන්තික ලෝභ චිත්තේ ලියක් පහළ වෙනවා. ඊළඟට මාස් මේ සති 11ක් ගියාට පස්සේ ඒ సంతානයේ අවශ්‍ය චක්ඛු ශෝත ඝාන ජීව ප්‍රසාද රූපස් පහළ වෙනවා. ඒවා පහළ වුණාට මව කුසේ ඉන්න කාලේ වෙන් අරමුණු ගන්නේ නෑ. නමුත් මනෝද්වාරික වාසයෙන් කුසල වේද අකුසල වේද ජවන් සිත් පහළ වෙනවා මව කුසේ ඉන්න කාලේ. ඒ කාලේ මව කුසේදී දරුවා හිතන දේ තමයි මවතුමට දොළ දුක කියලා හැදෙන්නේ. මවතුමිය හිතන දේවල් දරුවාටත් දැනෙනවා. එනිසා දෝහල කියන දෙන්නාගේ හිත එක්කාස වෙලා තමයි දරුවා වැඩෙන්නේ. දෙමාපියෝ හොඳ දේවල් හිතනවා නම් දරුවාට හොඳ අදහස් පහළ වෙනවා. දෙමාපියෝ නරක දේවල් හිතනවා නම් දරුවාටත් නරක හිතීනේ පහළ වෙනවා. ඔය වගේ මාස 8ක් 9ක් 10ක් මව කුසේ අවහිර වෙලා ජීවත් වෙලා මෙලව එළියේ දකින්නවා. දැන් පේන වාසයට එනකොට ඉඳුරම් මුහුකුරා ගියාම තමයි ඒ సంతානයේත මේ අරමුණු ගැනීමෙන් ලෝභ දෝෂ මෝහ ආදී උපක්ලේශات අලෝභ අදෝෂ මෝහ ආදී කුසල මූලක් පහළ වෙන්න ලැබෙන්නේ. එනිසා සරුවක් යන වහන්සේ දේශනා කළා සබස්සර නිදම් විච්ඡේ චිත්තං සංචකෝ ආගන්තුකේහි උපක්ලේහි උපක්ලේශං කියලා. ප්‍රතිසම්මි ජනක කර්මයෙන් හටගත් විපාක විඥානයේ බොහොම පිස්කිරිසුදුයි. ඒ ලෝභ දෝෂ මෝහ උපක්ලේශ සමුදාචාර වශයෙන් නැහැ. ඒකක පිරිසිදුයි ඒකයි ප්‍රභාෂණ නිදන්තියා දේශනා කළ ඒකක බොහොම පිරිසිදුයි. නමුත් දැන තේරෙන වාසයේදී දොරටු අයින් ගන්න අරමුණු අනුව අයෝනිසෝ මනසකාරය නිසා හිත අපිරිසුදු වෙන්න පටන් ගන්නවා. උපක්ලේශයන්ගෙන් අපිරිසුදු වෙනවා. ඒකයි සරුවක් යන ආශේතන දේශනා කළේ. ඒතකොට ඊළඟට සඳහන් වෙන්නේ පිටං කම්ම කෙලෙසේහි පිටං සායතිවා සත හතරෙනි අර්ථය මේ සිත පිළිබඳ අර්ථය හතරෙනි එක මොකක්ද චිතං සායති චිතං කියන්නේ ගොඩනැගූ ආත්ම භාවය ඒ ගොඩනැගූ ආත්ම භාවය සායති රකිනවා එතකොට මේ කර්මක්ලේශයන්ගෙන් ගොඩනැගුණු ආත්ම භාවය සිත ආරක්ෂා කරගන්නවා සිත රකින්නවා සිත සැප ගන්නවා ඒක නිසා චිත්තං කියලා කියනවා කොහොමද ඒක ගන්නෙ දැන් පටිසන්ධිගත සිතෙන් අනුතුරුව පහළ වෙන බවාංග සිත් වේලිය මෙන්න භව සංඝ භූතම් භවංගම් කියලා හඳුන්වනවා මුළු ජීවිතේම රැක බලා ගන්න චිත්ත පරම්පරාව තමයි භවාංග චිත්ත පරම්පරාව. මේ භවාංග චිත්ත පරම්පරාව බොහෝම ශාන්ත ස්වභාවයෙන් යුක්තයි. ඒකට කියනවා නිරුත්සාහ ශාන්ත ස්වභාවය කියලා. දැන් අපේ సంతානයේ ජීවත් වෙන කාලේ වැඩියෙන්ම පහළ වෙන්නේ භවංග සිත්මයි. ජවන් සිත් වශයෙන් චක්සුද්්වාරික ජවන් සිත් සෝතද්්වාරික, ගානද්්වාරික, ජීවාද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික ජවන්හි පහළ වෙනවනේ. ඒ පහළ වෙන්නේ වැඩිම ගානයක චිත්ත වේතයක වීති සිත් වශයෙන් ලැබෙන 14යි. ඔය අතර කෝටි ප්‍රකෝටි ගානක් යනවා භවංග සිත්. ජවම් වීතියක් අතර සිය ගණන් දහස් ගණන් කෝටි ගණන් භවංග තමයි පහළ වෙන්නේ. ඔය භවංගයෙන් තමයි යසේ ශරීරයේ කර්මජ රූපය සියල්ලම සංරක්ෂණය කරන්නේ. කර්මජ රූප අපි පරිසන්දේ ජනක කර්මයෙන්නේ <clears throat> චක්සු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ගාන ප්‍රසාද රූපය, ජීවා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය, භාව රූපය, ජීවිතේන්ද්‍රේ රූපය, අධේ රූපය මේවා කර්මජ රූප. ඔවා ජනක කර්මයේ පිහිට කරගෙන උපස්ථාමක කර්මයන්ගේ සහාය ලබාගෙනයි පවතින්නේ. ඒතකොට ජනක කර්මයේ යම්තාක් ශක්තිමන්ත නම් ඒ තරමට මේ රූප පරම්පරාවයි නාම පරම්පරාවයි ජීවත් වෙනවා. ඒ ජන කර්මයාගේ ශක්තිය සිඳුනා නම් අන්න එදාට මේ නාම රූප ඇද වැටෙනවා. එතකොට ඒ ජනක කර්මයෙන් තමයි පටිසන්ධි භවංග චිත්තතේලිය පවසගෙන යන්නේ. ඒ නිසා මේ ස්කන්ධ කූඩෝන නැති සාහිත්‍ය නැත්තම් චිතකය පාලනය කරන්නේ නිසා අර්ථයෙන් චිත්තං කියලා හතරෙනි අර්ථයෙන් සිත හඳුන්වනවා. කිනෝති අර්ථ සංතානං ඔන්න පස්වෙනි අර්ථය. කිනෝති අර්ථ සංතානං මේ සිත ආත්ම භාවය වර්ධනය කරනවා. ගොඩනගනවා. ඒ කොහොමද ගොඩනගන්නේ? ලැබෙන ලැබෙන ඇහැට යමක් දැක්කත් කනට යමක් යහුණත් නාසිකාට යමක් අරමුණුණත් දිවට යමක් අරමුණුණත් කයට අරමුණුණත් උනත් හිතෙන් අරමුණු ගත්තත් එක්ක ලෝභය එක්ක දෝෂය එක්ක මෝහය ලෝභය වෙනවා නම් ලෝභ මෝහ දේශෙනකොට දේශ මොහ ඒ අනුව කර්ම සිද්ධ කරනවා පස්පව කරනවා දස අකුසල් කරනවා සමාජ පංචානන් ශරීර ප්‍රවා කරනවා নানা ප්‍රකාර අකුසල් රැස් කරනවා ඒකෙන් මොකද වෙන්නේ දුක්ඛ සාගත ස්කන්ධ පරම්පරාව වර්ධනය කරනවා ඒ වගේම ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානය මේවා උපදවාගෙන දන් දෙනවා සීල් රකින්නවා භාවනා කරනවා දෙව්ලෝ පතනවා බඹලෝ පතනවා රජසප පතනවා ධන සම්පත් පතනවා රූප සම්පත් පතනවා මේවා කරමින් මේ භව සංසාරයේ දිගට පවත්වා ගන්න ප්‍රාර්ථනා කරනවා. ඒතෝතනි ස්කන්ධ පරම්පරාව මෙලවත් මතුවටත් සැපෙන් හෝ දුකෙන් හෝ පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වෙන්නේ සිතයි. ඒකට කියන කිනෝත් යත්ත සංතානං ආත්ම సంతානේ වර්ධනය කරනවා. ආත්මා පරම්පරාව වර්ධනය කරනවා. ඒ අර්ථයෙන් මේකට සිත්තේ කියලා කියනවා. විචිත්තා රාම නන්තික ඒ කියන්නේ මේ සිත විෂපුරු අන්දයෙන් අරමුණු ගන්නවා. එකම වෙලාවේ නොයෙක් වැඩ කරනවා. මේ ඇහෙන් දකිනවා, කනෙන් අහනවා, සුවඳක් ගඳක් නිදිනවා, රසක් නිදිනවා, ස්පර්ශයක් නිදිනවා, හිතෙනවා, හිතෙනවා, ඉදුම නිදියට පුදුම ශීඝ්‍ර ගාධාවණෙන් මේ සිත අරමුණු ගන්නවා. ඒ සිත අරමුණු ගැනීමේ ශීඝ්‍රත්වය බොහොම විචිත්‍රයි. අන්න ඒක නිසා විචිතුරු අර්ථ විචිතුරු අරමුණු ගන්නා බැවින්ද චිත්තයට චිත්තය කියලා කියනවා. දැන් ඒතකොට මේ වාගේ තේරුම් හයකින් මේ සිත හඳුන්වලා තියෙනවා. විචිතුරු දේ නිර්මාණය කරන අර්ථයෙන් චිත්තය. සමාම විචිතුරු බැවින් චිත්තය. කර්ම ක්ලේශයන්ගෙන් ගොඩනැගුණු නිසා චිත්තය එවාගෙම කර්මක්‍රියයන්ගෙන් ගොඩනැගුණු ආත්භාවයේ රකින නිසා චිත්තය කර්මක්‍රියයන්ගෙන් ගොඩනැගුණු ආත්භාවයේ වර්ධනය කරන නිසා චිත්තය විෂතුරු අරමුණු ගන්නා බැවින් චිත්තය කොන චිත්තයේ අර්ථ හයක් මෙතන ප්‍රකාශ වුණා ඒතොර දැන් මේ චිත්තය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආරක්ෂා කරගන්න කියලා මේ චිත්තයේ ප්‍රභේද වශයෙන් තියෙනවානේ 89ක් සංක්ෂේපයෙන් 89ක් විස්තර වශයෙන් 121ක්. ඒ 89 කියන්නේ ලෝකෝත්තර සිත් අටත් එක්ක ලෝකෝත්තර සිත් පසකින් කියවොත් ලෞකික වශයෙන් ලැබෙන සිත් සියල්ලම ලැබෙන්නේ 81යි. ඒ 81 නොත් රහතන් වහන්සේලාට පමණක් ලැබෙන කොටසක් වෙන ඒක වෙන් කරන්නට ඕනේ. ඒ කියන්නේ මහා ක්‍රියා 8යි, අසිතෝත්පාදයයි 9යි, මහාගත විපාම ක්‍රියා 9යි 18ක් තියෙනවා. ඔය 18 රහතන් වහන්සේලාට පමණයි ලැබෙන්නේ. ඒ ඒ ටිකක් වෙන් කරලා ගන්නට ඕන. ඒක රහත් භූමියට ඇති නිසා. ඒ අර ඉතිරි පිටිකාතික ධර්මයන් මේ ලෝක ධාතුෙහි පවත්නා මනුෂ්‍යයන් පහළ වේදවා. ඒනොත් දැන් කාමාවචර භූමියේ ජීවත් වෙන කෙනෙක් නම් ඒ කියන්නේ රූපාචර අරූපාචර බ්‍රහ්ම ලෝකෙ නෙමෙයි මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක වැනි භූමියක ඉන්න කෙනෙකු නම් ඒ ඇත්තන් උපරිම ගාන ලැබෙන්න පුළුවන් සිත් වාර තියෙනවා 54ක් ඒ මොනවද අකුශාසෙත් 12යි අයත කුසෙත් 18න් අසුතෝත්පාදේ හැර 17යි 12යි 17යි 19යි මහා කුසලකයි මහා විපාකකයි 16යි 45යි ඊළඟට රූපාවචර කුසල පහයි අරූපාවචර කුසල හතරයි නමයයි. එතකොට 54යි. ඔන්න මේ පිටේ මනුෂ්‍ය ලෝකේ ඉන්න කෙනෙකුට පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධ්‍යාන ලැබුවොත් තමයි මේ නමය ලැබෙන්නේ රූපාවචර අරූපාවචර ධ්‍යාන. එහෙම නැත්නම් 45යි. එතකොට මෙන්න මේ සිත ආරක්ෂා කරගන්නයි කියලා කියන්නේ නිරන්තරයෙන් විහෙත සිත් වශයෙන් ලැබෙන චිත්ත පරම්පරාව කුසල් සිත් බාට පමුණවා ගැනීමයි. දැන් සිතේ තියෙන කුසල අකුසල විපාක ක්‍රියා අවස්ථාවකට කියනවානේ. එයින් විපාක ක්‍රියා කියනවාට අව්‍යාකෘත කියනවා. අව්‍යාකෘත කියන්නේ මතු විපාක දෙන්නේ කුසල අකුසල වශයෙන් නොදසු නිසා අව්‍යාකෘතයි. ඒතර ලෞකික විපාක සිත් තියෙනවා 32ක්. ඊළඟට ෘතුජන සත්‍යයන් පහළ වෙන්න පුළුවන් ක්‍රියාසෙන් දෙකක් තියෙනවා මේ ආවර්ජන සිත් හැටියට මනෝද්වාර ආවර්ජන පංචද්වාර ආවර්ජන ඕවාම් අව්‍යාකෘත සිත් ඒ හැර කුසල කුසල වශයෙන් පහළ වෙන්න තේනවා මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝකයේ සිත් වශයෙන් 29ක් එමනවාද අකුසල සිත් 12යි ආමාචන කුසල සිත් 8යි මාර්ගගත කුසල සිත් 9යි සියල්ල එකතු වුණාම 29යි මෙන්න මේ 29 නිසා 29න් 12 Tamanට වැඩදායකයි 17ක් වැඩදායකයි ඒ වැඩදායක 17 <clears throat> භා සම්පත් සසාගෙන සිද්ධ කරනවා නම් එහි අර්ථයේ සුළුයි සුළුයි නැත්නම් తాවකාලිකයි වෙනස් වෙන සුළුයි ඒක මධ්‍යමයි ප්‍රණීත නැහැ නිවන් පතාගෙන ඒ කුසල් සිද්ධාත වැඩුවක් තමයි ඒක ප්‍රණීත සිතක් බාටපත් වෙන්නේ එතකොට මේ ජනපද කල්යාණී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කායගත සතිය ගැනයි. මේ සිත ආරක්ෂා කරගන්න සුදුසු මාර්ගය හැටිනේ කායගත සතිය. කායගත සතිය කියන තැන අංගුත්තර නිකායේ ඒකක නිපාතේ තියෙනවා කායගත සතිය වැඩිීමේ ආනිසංශ කියන සූත්‍ර 68ක්. ඒ තරම් සවිස්තර ආනිසංශයක් මේ කායගත සතියේ තියෙනවා. කායගත සතියේ ප්‍රමේයද තියෙනවා 18ක්. එයින් මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ 14ක් තියෙනවා. කායගත සති සූත්‍රයේ 4ක් තියෙන එතකොටයි 18 වෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ දැක්වෙන කායගත සතියේ පළමුවෙන් ආනාපාන සතියයි. දෙවැනි ඉරියාපත මනසිකාර්යයයි. තුන්වැන්න චතු සම්පජඤ්ඤයයි. හතරවැන්න ප්‍රතිකූල මනසිකාර්යයයි. පස්වැන්න ධාතු මනසිකාර්යයයි. අයේකිත 14 දක්වා නව සීවිතියයි. කායගත සති සූත්‍රයේ දක්වූ කායගත සතිය වර්ණ සතින වශයෙන් හතරාකාරයි. නීල කසනය, සීත කසනය, ලෝහිත කසනය, ඕදාස කසනය කියේ. එතකොට මේ භාවනා වශයෙන් ක්‍රම තුනකට වඩන්න තියෙනවා. ගත්තිං සාකාරයේ අරගත්තොත් ඒක පටික්කෝල මනසිකාර වශයෙන් වඩන්න පුළුවන්. ඒකම ධාතු මනසකාර වශයෙන් වඩන්න පුළුවන්. ඒ දක්ෂින්සාකාර කියන ප්‍රේසාදී කොටාසවල නිල් පාට අරමුණු කරගෙන නිල කසනයක්. පහ පාට අරමුණු කරගෙන පීත කසනයක්. ලේ පාට අරමුණු කරගෙන ලෝහිත කසනයක්, සුදු පාට අරමුණු කරගෙන ඕදාත කසනයක් වෙන කසන වඩන්න පුළුවන්. පිළිකුල් වශයෙන් මේක වැඩිමින් ප්‍රථම ඥාන උපදවාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. ධාතු මනසකාරයේ වැඩිමින් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. වර්ණ කසන අතර ලැබෙන්නේ කසන භාවනා සපුරාගෙන අරූප සමාපත්තිය ලබාගෙන විපස්සනාට හැරෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයටයි කාගතා සතිය බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. දැන් ඒතෝට දහසක් කටයුතු මැද්දේ විශේෂමසළු සිතක් ඇති කෙනෙකු විසින් ඕම දෙනේ අතරක් නෑර කාගත සතිය වඩන්නේ කියන ගැන ඊළඟට හඳුන්වන්න තියෙනවා. පින්නතුන් අහලා තියෙනවා නේද සිද්ධියක්. ධම්මදෙව කුරු රටේ කම්මාස ධම්ම නියංගමේ මෙහෙණින් වහන්සලා ඉන්න ආශ්‍රමයකට කුඩා විරාපතරෙක් ලැබුණා. නිකන් ලැබුණා නෙමෙයි ගමින් ගමන ගමින් ගම මේ සතුන් ලවා පීඩා දක්වන නළුවෙකු අතින් විරාපතරෙක් අමතක වුණා එතෙන්දී. මේ ගිරාපැකවා මෙහෙමින් වාසල හදාගත්තා. ගිරාපැකවා හදාගෙන යට නමක් කිව බුද්ධ රාජ්‍යත කියලා. සංඝ ඉස්තිවරයන් වහන්සේ දිනක් මේ බුද්ධ රාජ්‍යත කතා කළා කියලා බුද්ධ රාජ්‍යත අපි පැවිද්දු. පැවිද්දන් ඇසුරේ ඉන්නකොට නිකරුණේ ඉන්න එපා. භාවනා කරන්න ඕනේ. ඔබට ගැඹුරු භාවනාවක් කරන්න බෑනේ. ඔබ හැම විටම මේ ශරීරයට සැකෙල්ලක් කියලා හිතාගෙන අත්යේ අත්යේ අත්යේ කියන එක සියක ඉඳලා කියනවා. මේක තමයි අතරක් නෑර කියන්නේ කියපු භාවනාව. ඒ කායගත සතියනේ. ගත් හිංසාකාරයෙන් අතික මනසිකාරය. ඉතින් මේ ගිරාපතව මේක පාඩම් කරගත්තා. දැන් ඉතින් හැම වෙලාවෙම කෑම කන වෙලාව ඇර නිදා ගන්න වෙලාව නැත්ටි අට්ටි කී ඉන්නවා. මේක පුදුම දෙයක් නේද? මේ ගිරාපතවට මේ වාගේ භාවනාවක් කරන්න පුළුවන් උනේ භාවනා කරන උතුමෙකු උපදේශයක් ලැබිච්ච නිසානේ නැත්තම් දන්නේ නැහැනේ මේක මේ ගිරාපැටවා දැන් ඉතින් ගහක් උඩට ගියා තොරණක් උඩට ගියා වහලේ උඩින් වාඩි වුණා කොතනින් එච්චක් අත්ටි අත්ටි අත්ටි කියකේ ඉන්නවා එක දවසක් තොරණක් අග අවුවත පිනින් ඉන්නකොට කුෂ්ෂෙක් ඇවිල්ලා මේ ගිරාපැටවා ඩහගත්තා සාමනීලින් වාසල අත්කොල සංගාලා වේගෙන් මේ උකුස්සාගෙන් මේ ගිරාපැටවා මුදවා ගත්තා මුදාගෙන ඉරාතට වල සාතු සප්පායම් කරලා ඇහුවා බුද්ධ රාජ්‍යෙට කුකුසා දැගෙන යද්දි මොකක්ද හිතුනේ? එයා හිතුවේ ආර්යාවෙනි මට හිතුනේ ඇටසැකිල්ලක් විසින් ඇටසැකිල්ලක් දැගෙන යනවා. ඔතන හරි මේ ඇටසැකිල්ල විසිරෙනවා කියලා මට හිතුණා කියලා. සාදු සාදු බුද්ධ රාජ්‍යයට ඔබට මේ ජීවිතයේ මඟපල නිවන් නොලැබුණා. මේක නැති නිවන් දැකලා අසරක් නෑ රෝක වඩන්න කිව්වා. ඉතින් මේ දිරාපතව ආයු ඇති තාක් මේ අත්තික භාවනා කළා. ඒ කුසලයෙන් මේ තැනැත්තා සුගතියක ඉපදෙලා අවුරුදු 236කට පස්සේනේ බුද්ධ වර්ෂ 236න් ලංකා බුද්ධ ආගම ඇති වුණේ. ලංකා බුද්ධ ආගම ජීවුනෙන් තියෙන කාලේ අනුරාධපුරේ පහළ වුණා. හොඳ මිනිසෙක් කියලා උපන්නා. නම තිස්ස. හරි ලක්ෂණ ශරීරය. බොහොම පියකරු ශරීරය. තරුණ වයසේදී මිහින්තලාවේ පැය දුණා. අනිත් පැයට වඩා බොහොම ශරීර ස්වභාවයෙන් යුක්ත බැවින් මහා තිස්ස කියලා නම භාවිතා වුණා. උන්වහන්සේ පැය දෙක දාපටම පෙර පුරුද්දට ආර්ථික භාවනාව යදුවා. ඉතින් යන්නේනකොට හැම වෙලාවෙම ආර්ථික භාවනාව. උන්වහන්සේට කොයි වෙලාවකවත් මේක අමතක වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ආර්ථික භාවනාව වඩනවා. ඉදා ගිරාපට වාසාලේ පුරුද්ද. එක දවසක් උදෑසන වත් පිළිවෙත් නිමවා පාත්‍ර චීවර ධරල නිහිතලේ සිට අනුරාධපුරයේ බලා වඩිනවා පින්දපාතේ. අනුරාධපුරයේ කුලජයක සර්ම කුලකාන්තාවක් තමන්ගේ ස්වාමියාට අනුදබර වෙලා සරුවාභරණයෙන් සැරසෙලා මේ මාර්ගය යනවා තමන්ගේ මව්පියන්ගේ ගමට. හිමිදිරි පාන්දර. මෙතුමිය තරුණ වයසේ සිටේ කුලකාන්තාවක් මේ ස්වාමින් වහන්සේගේ රූප විලාසයත් බොහොම ශෝභා සම්පන්නයි මේ පැලැස්සේ ජීවිතේ කාමරාග සිතක් පහළ වෙලා නරක හේතුකින් සිනා වුණා. ස්වාමීන් වහන්සේට මේ ශබ්ද ඇහෙන කොටයි ඇහැරලා බැලුවේ අස්සේ අස්සේ කියලා. නැත්තම් බමයකට වඩා ඈත බලන්නේ නැහැ. බමයක් පමණ බලාගෙන මේ වඩින්නේ අසිත භාවනාවේ. අර සිනාවන ශබ්ද ඇහිලා මොකක්ද මේ සින්න ශබ්ද කියලා බලන්නේ අස්සේ අස්සේ කියමින්ම බැලුවා. බාන කොට අර සිනාවන කාන්තාවගේ දත් හැට තේලිය සහල පෙනුවා. දත් හැට තේලිය පමණක් නෙවෙයි ස්ථබල සපටන් දෙපතුල දක්වා අත සැකිල්ල නැගී පෙනුණා. ඒ වෙලාව උන්වහන්සේ හිත සමාධි වුණා. සමාධි සිතින් විපස්සනා ඥාන පහළ වුණා. ඒ හිත පියරේම සෞඛලස්න සාධ්‍යත්වයටපත් වුණා. ඉතින් මේ කුල කාන්තාව යන්න ගියා ස්වාමීන් වහන්සේ ඉදිරියටම ගමන් කරනකොට ඒ කාන්තාවගේ ස්වාමියා දුවගෙන එනවා. ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් මේ පැත්තෙන් මේ කුලකාන්තාවක් ගෑම දැක්වද? උන්වහන්සේ කිව්වා මම නම් දන්නේ කාන්තාවක්ද කියලා ඇට කෙල්ලක් ගියා කිව්වා. මේ වාගේ සිද්ධි වලින් අපට පැහැදිලි වෙනවා අතරක් නෑර මේව වඩන්න පුළුවන් බව. ඒ කියන්නේ ගිරාපැටවා කොච්චර දුර්වල සතෙක්ද? එකාතකින් ත්‍රිසං ආත්භාවයක් අහේතුක ප්‍රතිසන්දියක් කතා කරන්න පුළුවන් වුණා විතරයි. ඒ කතාවට අවශ්‍ය දේ මෙහින් වාසලා පුරුදු කළ දුන්න භාවනාවක් ඒක ලැබීම නිසා සුගත ලෝකයේ උත්පත්තිය ලැබුවා ඊළඟට මනුලෝ පහළ වෙලා පැවිදි වෙලා අරිහත්ත්වයටපත් වුණා. මෙන්න මේ වාගේ අපට පුළුවන්කම තියෙන්නට ඕනේ අතරක් නෑර යම් කිසි භාවනා මනසිකාරයක් දියුණු කරන්න. ඒකට මේ රැයේ දවාලි වෙලාවක් නෙම නෑ. හැම වෙලාවෙම සමාධියට සිහියෙන් පිහිටුවාගෙන සිහිය පිහිටුවාගෙන තමාට ගැළපෙන භාවනා මානසිකාරයක් පෑඳාවල් භාවිතා කළ යුතු වෙනවා. ඒ මොකද අපේ සිතේ ගලන දේ ධාරාවක් වගේ පාවෙනවා. මේ පාවෙන සිතේ තමන් යෝනිතෝ මානසිකාරයෙන් හැසිරෙන්නේ නැත්නම් නිරන්තරයෙන් අපේ සිතේ පහළ වෙන අකුසල ජවංශී. ඒ මොකද අප්‍රේණ වශයෙන් තියෙන අනුශය ධර්ම හතක්. ඔය හතට අනුව තමයි බොහෝ සෙයින් අපේ හිත වැඩ කරන්නේ. අනුශය කියන්නේ අප්‍රේණ වශයෙන් ශක්තිමත් බාටපත් වූ කෙලෙස් හතකට නමක්. කාමරාගානුෂේ, පටිඝානුෂේ, මානානුෂේ, දිත්තානුෂේ, භවරාගානුෂේ, විචිකිච්ඡානුෂේ, අවිජ්ජානුෂේ. ඕවා තමයි බලගත් කෙලෙස්. ඕවා අපේ හිතේ නිතර ඇතිරෙනවා නෙමෙයි. අරමුණක් දුටුන එක පාට පහළ වෙනවා. ඒක පාට පහළ මේක නිසා මේකට අවශ්‍යයි කියලා කියන්නේ. ධාතු කුසල කරන වෙලාවේ පහළ වෙලා නැහැ. ඒවා යටපත් වෙලා තියෙනවා. ඒ හිතේ උණුසුම් ගන්නලා තියෙනවා. නමුත් අපේ හිතේ යෝනිසෝ මනසකාරයෙන් සිහියෙන් තොර වෙනකොට මෙන්න අකුසල ජාවන් සිත් පහළ වෙන කොලෝභයක් එක්ක දෝෂයක් එක්ක මෝහයක් මොකක් හරි උපක්‍රේතයක් හිතේ තියාගෙන පහළ වෙනවා. මෙන්න මේ පහළ වෙන්න තියෙන අනුශේ ධර්මයන්ගේ ශක්තිය නිසා පහළ වෙන තියෙන අකුසල චිත්ත වේග වලක්වා ගැනීම සඳහා තමයි සතිමන්ත වෙන්න කියලා බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ. අර හිතේ තියෙන තෙල් පාත්‍රයෙන් බිදක්වත් පැලුණා නම් අන්න ඒ වාගේ තමයි සතියෙන් තොරවීම. සතියෙන් තොර වුණා නම් අර පස්සෙන් යන වදකයා ගෙලගසා දාන වාගේ තමන්ගේ කුසල ධර්ම නිමෙත් ජල සිඳෙනවා. ඒ වෙලාවේ කුසල ධර්මයන් සිඳිලා යනවා. අකුසල ධර්මයන් පහළ වෙනවා. අන්න ඒක නිසා සරුවක් යනවා අස්මේ ජනපද කල්යාණ සූත්‍රයෙන් උගන්වන්නේ තෙල් පාත්‍රයක් බිලක්වත් ඉහිරෙන්නේ නැතුව ඉස උඩ තියාගෙන ගමන් කරන්න පුළුවන් නම් නැතුම් ගැවුම් මේ දක්වන මේ රඟමනලක් නැද්දේ ඒ වාගේ මේ හාත්පසින් හිත අවුස්සන හිත කෙලසෙන හිත වික්ෂිප්ත බාට පමුණවන නානා අරමුණු වලින් ගහනෝ මේ ලෝකයෙහි උපන්න ජනතා විසින් තමන්ගේ හිත යෝනිසෝ මනසිකාරයෙන් අවදි කරගෙන කායගත සතිය යැනි භාවනා මනසිකාරයෙන් නිරන්තරයෙන්ම සතිමන්තව කුසල් සිතින් ජීවත් විය යුතුයි පැවැත්විය යුතුයි මක් නිසාද නොමී විරෝ දිශාවට යන්නයි මෙච්චර කාලයක් අපි දිශා පහකට ගියා. ඒකට කියනවා පංච ගතිය කියලා. පංච ගතිය කියන්නේ දිශා පහක් අපි ගමන් කළ ගමන් මාර්ග පහක් තියෙනවා. ඒ මොනවද? නිරේ ගතිය, ත්‍රිත්‍යසේ ගතිය, ත්‍රිලක්ෂාණියෝති ගතිය, යෝනි ගතිය, මනුෂ්‍ය ගතිය, දේව ගතිය කියලා. අපි බොහෝ වාරවල නරක ආදියටම මාර්ගය ගමන් කළා. බොහෝ වාරවල ත්‍රිසං අපාතන මාර්ගය ගමන් කළා. බොහෝ වාරවල പ്രേතාපාතන මාර්ගවල ගමන් කළා. බොහෝ වාරවල මනුෂ්‍ය ලෝකයටන මාර්ගය ගමන් කළා. බොහෝ වාරවල දිව්‍ය ලෝක හයට රූපේ අරූපේ බ්‍රහ්ම ලෝක යන මාර්ගවල ගියා. නමුත් අපට බැරි වුණා නොගිය යරෝ තැනට යන්න. ඔය ගියේ ලෝකයේ ඇතුළේමයි. ඒ සක්කාය කියලා ලෝක ඇතුලේ තමයි මෙච්චර කල්ලාක් අපි හැසිරුනේ. ඒ වැඩියෙන්ම අපි හැසිරුනේ පාතාල ලෝකේ. නරකාගේ සතර අපායි. සමත්තස්සෙහි නාම චස්සාරෝ අපාය සතගේ සදිසා කියලා දේශනා කළේ ඒකයි. මාර්ගඵල නිවන් නොලැබුවා නම් ප්‍රසුද්ධිනෙක් නම් ඒ ඇත්තට සුවකීය නිවස වෙන්නේ සතර අපාය කියන එක මේ අට කතා පාඨයෙන් කියනවා. ඒ තරමට අපි සතර අපාය තමයි වැඩියෙන්ම හැසිරලා තියෙන්නේ. తాවකාලික වශයෙන් මනලෝට දෙවලෝට බමලෝට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා නොගියදීරු දිශාව නම් අමත මහා නිබ්බාන ධාතුවයි. ඒ නිබ්බාන ධාතුව කවදාකවත් නිමිතින්වත් දැකලා නැහැ. ඒ නිර්වාණ ධාතුව කියන මේ தত্ত্বය අපි තේරුම් කරගන්න ඕනේ. මහා බෝසතාණන් වහන්සේ විශ්වාසන්ත කල්පලක්ෂ්‍යාත්ම බෝධි සම්භාර පුරාගෙන ආවේ ඔන්නේ නොගියදීරු දිශාවන අමා මහ නිවලටපත් වෙන්නටයි. පසේ බුදුරයන් වහන්සේලා ධ්‍යා සංකල්ප ලක්ෂයක් හිත දියුණු කරගෙන ආරක්ෂා කරන්න පෙරම් පුරන්නේ ওই තත්ත්වයට එන්නයි. අග්‍රස්නාවකයන් වහන්සේලා ඒකාසංක කල්ප ලක්ෂයක් පෙරම් පුරන්නේ මේ තත්ත්වයට එන්නයි. නොගිය විරු දිශාවට යන්නයි. මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරාගෙන එන්නේ නොගිය විරු නිවන් දැසට යන්නයි. සසෝ ශ්‍රාවකයන් වහන්සේලා කල්ප දහස් ගණන් පෙරම් පුරාගෙන එන්නේ ඔතනට යන්නයි. ඒ මේ නිබ්බාන ධාතුව කියන්නේ කුමක්ද? නිබ්බාන කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. නිබ්බ කියන්නේ නිබ්බාන කියනවා. ඒ කියන්නේ 11 මහා ගින්නකින් ලෝක ධාතුව උත්සවෙනවා දැවෙනවා. 11 මහා ගින්නක් මේ ලෝක ධාතුවේ නිරන්තරයෙන් ඇවිලගෙන දැවෙනවා. ඒ මොනවද? දුක් ගිනි අටයි කෙලෙස් ගිනි තුනයි. රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න, දුක් ගිනි තුනයි. ජාති ගින්න, ජරා ගින්න, මරණ ගින්න ශෝක ගින්න, පරිදේව ගින්න, දුක්ඛ ගින්න, දෝමනස්ස ගින්න, උපායාස ගින්න. දුක් ගින්න අටයි. මේලායින් තමයි මිනිස්යෝද, දෙවියෝද, සිව්පාවෝද, තිරිසන් සත්වද, ප්‍රේතාපාය සත්වයෝද, බ්‍රහ්ම ලෝකෝම දැවි දැවි කියන්නේ මේ ගිනි වලින්. මේයන් නිවිස් වේලාවක් මේ ලෝක ධාතේනේ. ඒවා නියුල එකම තැනක් වේදවා. ඒතන තමයි නිබ්බුති අර්ථයෙන් නිබ්බාන කියලා කියන්නේ. ඒක එක තේරුමක්. අනික තමයි කෘෂ්ණාවට කියනවා වාන කියලා නම. භවා භවං විනේතෝ සංසිබ්බනතෝ වානං උච්චති තණ්හා. භවයෙන් භවයට ගොතන බැවින්, හිවන බැවින්, ගැටලෙන බැවින් කෘෂ්ණාවට කියනවා වාන කියලා. සාය වාන සංකාතාය තණ්හාය නිස්සංසත්තා නිබ්බානංති පෞච්චති. ඒ වාන සංඛ්‍යාත වූ කෘෂ්ණාවෙන් නික්මුණු තැන නිසා නිබ්බාන කියලා කියනවා. ඒ පදයේ හැදුනේ එහෙමයි. මේ කියන උපසර්ගයයි වාන කියන පදයයි දෙක එකතු වෙලා නිබ්බාන කියලා පදේ හැදුනා. මේ කියන්නේ නැත කියන අර පැති උපසර්ගයක්. වාන කියන්නේ තෘෂ්ණාවට නමක්. මේ වාන කියන තැන වායන්නේ ආයන්න වෙන් කරලා අල්වාන්නේ දිත්ත කරනවා. දිත්ත කරලා බොහෝ වර්ෂ කියලා ඒ වායනයේ බාන දෙකක් වෙනවා. ඒක සංදි වුණාම නිබ්බාන කියලා පදේ හැදෙනවා. එතකොට තෘෂ්ණාව නැති තැන. නිර්වාණය පමණයි තෘෂ්ණාවට යන්න බැරි තැන. අනිත් ලෝකේ හැම තැනම තෘෂ්ණාව පිළිලා තියෙනවා. අවිචේ පතම් භාගයේ දක්වාම ලෝක ධාතුන තෘෂ්ණාවට යටත් වෙලා තියෙනවා. නිබ්බාන කියන්නේ මේ සාංශ ස්වභාවයට තෘෂ්ණාව අරමුණු තෘෂ්ණාට අරමුණු වෙන්නේ නැහැ. ඒක නිසා මේ නිර්වාණ ධාතුව තෘෂ්ණාවෙන් තොර බැවින් නිබ්බාන කියලා හඳුන්වනවා. ඒකේ ලක්ෂණේ සම්ති ලක්ෂණං නිබ්බාණං නිර්වාණයේ ලක්ෂණේ ස්වභාවයේ ශාන්ති ස්වභාවයයි අච්චිති රසං ඒක සුතලීමක් නැති බව ව්‍යාකාරීත්වයයි ඵලයයි එතකොට ඒ ශාන්ති ලක්ෂණ වූ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සත්‍යයෙන් සුතලීමක් නැත්තා වූ ස්වභාවයේ නිර්වාණය තවත් විශේෂණ පද රාශියකින් හඳුන්වනවා ඒතං සන්තං ඒතං පණිවිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්බුපදි පස්මිස්සංගෝ සන්නක්ඛයෝ විරාගෝ සන්නක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං එතකොට මේ නිර්වාණ ධාතුව ශාන්තයි ප්‍රණීතයි ඒ මක් නිසාද සබ්බ සංඛාර සමතෝ මේ ඉපදී ඉපදී බිඳි බිඳි දැලි දැලි පවත්නා සංස්කාර ධර්මයන්ගේ සංසිඳීමක් බැවින් නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි සම්භූපදීපටි නිස්සග්ගෝ සතර ආකාර උපදීන් වත්තරීම නිසා නිර්වාණය සාන්තය ප්‍රමේය මොකක්ද මේ සතර ආකාරය උපදී කියන්නේ කාම උපදී කන්ද උපදී කෙලේශ උපදී අபிසංකාර උපදී කියලා උපදී જાති හතරක් තියෙනවා කාම උපදී කියන්නේ කාම තෘෂ්ණාව කන්ද උපදී කියන්නේ ස්කන්ධ පංචකය කෙලේශ උපදී කියන්නේ 1500ක් ක්ලේශ අபிසංකාර උපදී කියන්නේ කර්ම සම්භාරය මේ ඔක්කොම නැති එකම තැන තමයි ඒ නිරුපදිකයන් නිර්වාණ ධාතුව. සබ්බූපදීපාට නිස්සබ්බෝ උපදි සියල්ලම අත්හැරෙනවා නිර්වාණයට පැමිණීම. එනිසා නිර්වාණය ශාන්තය ප්‍රණීතයි. නිර්වාණය මේ කියන්නේ කාම තෘෂ්ණාවක් නෑ, පංච උපාදානස්කන්ධයක් නෑ, 1500ක් ක්ලේශයන්ගෙන් මිදක්වත් නෑ. ඒ වගේම කර්ම කුසල අකුසල කර්මයන්ගෙන් මිදක්වත් නෑ. ඒ නිසා නිර්වාණය ශාන්තය ප්‍රණීතයි. එවාගෙම තණ්හකය සම්බූපද ප්‍රතිනිස්සග්ගෝ තණ්හකයෝ කුෂ්ණාවගේ ශේරීමයි නිර්වාණය. විරාගෝ මේ සියලුම සංස්කාර ලෝකෙන් අනිත් පැත්තට හැරීමයි නිර්වාණය. විරාග කියේ ඒකයි. නිරෝධෝ මේ නිරුද්ධ වෙන සියලුම නාම රූප සංස්කාරයන්ගෙන් අනිත් පැත්තටපත් වීම තමයි නිරෝධය කියලා කියන්නේ. ඒක සාන්තය ප්‍රණීතයි. තවත් දුරට හඳුන්වනවා විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ කබං එත් පතයේච ආපෝ තේජෝ වායෝ නගදති එත් දීගංච රස්සංච අනුන්තූලං සුභා සුභං එතනාමංච රූපංච අසේතං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති කියලා ඒ වාක්‍ය සූත්‍රයේදී සඳහන් වෙලා තියෙනවා ගාථාවක්. ඒ තේරම විඥානං නිර්වාණය නිකම් හිතකින් දකින්න බෑ විශිෂ්ඨඥාණයෙන් දකින්න ඕනේ. විශිෂ්ඨඥානය කියන්නේ සතර මාර්ගඥාන සතර ඵල ඥාන. එයින් දැකිය යුතු බැවින් විඥානං අනිදස්සනං ඈත තේන් නැති සාන්ත ස්වභාවයක් නිර්වාණය. අනන්තං කුණක් මේ කෙලවරක් පෙන්වන්න බැරි බැවින් නිර්වාණය අනන්තයි. සබ්බතෝ ප්‍රභං ආත්මසින්ම ප්‍රභාස්වරයි එහෙම නැත්නම් ආත්පසින් බැස ගන්න තොටු පොළවල් තියෙනවා. සම සතිවිස් කර්මස්ථාන ආදී වශයෙන් ආත්පසින් බැස ගන්න තොටු පොළවල් කියන තැනක් නිර්වාණය. ඉත පඨවිච ආපෝ තේජෝ වායෝ නගරති. කියන මහා පොළොවක් නැහැ. ජලාශයක් නැහැ. සුළඟක් නැහැ. බින්දරක් නැහැ. එතෙන් දීගාන්ත රස්සං චනුන් තෝලං සුභා සුභං එතන දික් බවක් නැහැ, කෙටි බවක් නැහැ, සියුම් බවක් නැහැ කියන්නේ කුඩා බවක් නැහැ. මහත් බවක්, අසුකුරු බවක් ආදී ස්වභාවයක් එහි ඇත්තේ නැහැ. එත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. එහිලා නිර්වාණයට පැමිණීමෙන් නාමයයි රූපයයි සියල්ලම රැඳෙනව නවතිනවා. විඥානස නිරෝධේන හේතං උපරුජ්ජති. අනවරාග සංසාරේ අතරක් නැර අතරක් නෑර තේලියට දන්වැල් කුරුක් වෙලක් මෙන් ආව මේ විඥාන පරම්පරාවේ විරෝධයෙන් නිර්වාණ ධාතුවට සැපත් වීම සිද්ධ වෙනවා. ශේෂං උපරුජ්ජේ කිතුරාක් නැතුනේ විඥානය නිරුද්ධ වෙනවා. මෙන්න මේ ලක්ෂණ නිර්වාණ ධාතුවේ තියෙනවා. ඔය නිර්වාණ ධාතුවේ ශාන්ත ස්වභාවයේ මේ තරම් උතුම් බැවින් තමයි බුදුපසේ බුදුමහා රහතන් වහන්සේ වගේ දීර්ඝ කාලයක් තිස්සේ දාන සීල නෛෂ්ක්‍රාම්‍ය ප්‍රඥා වීර්ය ශාන්ති සත්‍ය අභිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කියන පාරමී 10 පුරමින් ආවේ සතිපට්ඨාන සම්‍යක්ප්‍රදාන ඉර්ධිපාදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම මාර්ගාංග ධර්ම වඩමින් ආවේ මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම අපේක්ෂාවෙන් අපේ සරුවක්ඥන් වහන්සේද මෑණියන් කරපිට තියාගෙන මහ ශෞර්යයේ පේනා බුදුබා පැතුරු දිනේ පටන් සත් අසංක කාල්ප ලක්ෂයක් සිටින්න බුදුබාපතෙනින් 125000ක් සරුවක් යන වහන්සේලා සම්මුඛයෙන් පෙරම් පුරාගෙන ආවා. පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් නවාසංක කාල්ප ලක්ෂයක්ම වචනෙන් බුදුබාපතෙනින් 384000ක් සරුවක් යන වහන්සේ සම්මුඛයෙන් පෙරම් පුරාගෙන ආවා. දීපංකර පාදනෝලියේදී කරුණු අටක් එකතු වීමෙන් මතු බුදු වෙන බාට නියත වෙලා සමත් පින්සත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරමින් යසතුරු ආත්භාවය දක්වා ආවා. විශ්වාන්තර ආත්භාවයේදී අස්වාරයක් මහා පොළව කම්පිත කරමින් බෝධි සම්භාර මස්තක ප්‍රාප්ත කොටගෙන කුසිත ජීව ලෝකේ පහළ වුණා. දසදහස් අස්සක්කල දෙවියන්ගේ ආරාධනා පිළිගෙන පස්මා බැලුම් බලා මනෝලෝක පහළ වුණා. 29 වෙනි අවුරුද්දේදී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. සති දෙකක් ඇතුළත අභිඥා මේ අස්ස සමාපතිලාභී වුණා. ඊළාට මැදුම් පිළිවෙත හොයන් ඉස්සරෙලා දුෂ්කරක්ෂයාව අනුගමනය කළ අවුරුදු 6ක්. මැදුම් පිළිවෙත සොයාගත්තා උපතින් 35 වෙනි වසරේදී විජයසේ බෝධි රාජාන් වහන්සේට වැඩම කරවා වජිරාසන ආරෝහණය සපරිවාර මාර පරාජය කරමින් සමාසන සකල ක්ලේශයන් සහානය කරමින් දස බල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්මිදා ඥාන ආදී අනන්ත ඥාන ධාතුන් පරිවාර කොට ඇති ਸਰුවක්ඥාඥාන ප්‍රතිලාභයෙන් ලෝතර සම්මා සම්බුදු බවට පත් වුණා. සත්‍යයක් ගෙවමින් නිවන් සුව වින්දා. ලක්මාදාදිනේ පිළිගෙන දස දහසක් ලෝක ධාතු ඒකාන්තයෙන් දහම් දේශුවා. පළමු දේශනාවෙන් අසංකේයයක් පිළිසිනවන් දැක්වා. 45 අවුරුද්ද මුළුල්ලේ දෙසූ දහමින් ශූන්‍යක අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. අනාගතේ බල අදිෂ්ඨාන බල පිහිටුවා සුදු බුදු රැස් හේතන දරදා ස්පර්ශයෙන් ශ්වාස උදාස දහම් පද දේශනා කළා. සමන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ආලෝක කරන මිනිපානක් මෙන් බබලමින් වැඩ සිට ආයු කෙලවර අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් නිවන් පුර වැඩියා. රහතන් වහන්සේලාද ආයු කෙලවර පිරිනි වුණා. ආර්යයන් වහන්සේලා සුගති පරායන වුණා. සසු ජනතාව ශෝකයේ කර්මාරූපව මිය පරලෝ ගියා. යදීති සාජ යදීති යාරස්ථාන රාජධාන උයන් පොකුණු මාලිගාවේ සියල්ලද නැස්තාවශේෂ වුණා. මේවා විරහඳ තාරකා මහා පෘථි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු. ගෙවල් දොරවල් ඊට කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තුත් කෑමින් බීමෙන් ඇඳුමින් සැලඳුමින් වතෙන් මුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ල පිට ඇති හිත ලැබි සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් පාසා ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි පිළියෙන් නැතියෙන් දෙකෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි කැමති කැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි අනිත්‍ය දුක් අනත්ත බැවින් අසුභයි අනිත්‍ය දුක් අනත්ත අසුභ වූ සියලුම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි මේ දුක උපදවන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයයි. දුක්ඛ සමුදයත් නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධාරි සත්‍යයයි. නිවනට සමිනීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් ඉරුවා වූ බෝධිපාක්ෂික ධර්මයන්ගේ අනුභවයෙන් පාරමී ධර්මයන්ගේ අනුභවයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනට වැටියා. සතර දුක් තරණය කළේ කෙලෙස් බිනිමල නිවාසාන්ත නිවනින් සැරසේ වදාළ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනෙන් සෑම කල්ලි අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරය වේවා. අපට ජීවිතේ පුරා රැස්වන සෑම කුසලයක් බෝධිපාක්ෂ ධර්ම බවට මාර්ගාංග බවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවට පාරමී බාටපත් වේවා සතු බෝධියකින් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු. මාසයක් පාසාම ප්‍රාප්තිදාන සීලයෙන් සිදු කරන ධර්ම දේශනා පන්තියේ අද මේ දවසට යෙදුණ මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා වැඩම කරවාගෙන සැමිනීමෙන් දෙපාදුවා අසුන් පනවා වඩා හිඳුවා රජ නමස්කාරයෙන් සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කර ගන්නාද කුසල සම්භාරය ගෞතම සම්බුද්ධ ශාසන චිරක් සිටේ පිණිස පවතිවා උපේසන ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නය අභිවෘද්ධි පිණිස පවතිවා නමින් අභාව අප්‍රාප්ත විශේෂඥ වෛද්‍ය අශ්‍රී දසනායක දොස්තර මහත්මයාට මේ පුණ්‍යලාභයක් වේවා. එතින් මෙලෙන් එතුමාගේ පුනර්භවයේ ශෝභා සම්පන්න සුගතියක්ම වේවා. උපනෝපන්තන සුවසේ බෝධි සම්භාර පුරාගෙන සතු බෝධි ඥානයෙන් අග්‍ර අමා මහ නිවන් සුව ලබස්වා ආශා කරුණාවෙන් පින් පමුණුවා